আসামবান নামক ইয়া তাকবীর আসলা কি এই এই আল্লাহ আকবর আল্লাহ আকবর এ নামাদগর কোনে তাকবীর তাহরিমা আরে ভাঙেন তাকবীর তাহরিমা নতে তাকবীরাতুল ইহরাম yang ari baham kiani e namadu garu kune e, e Allahu akbar kian jihana namada fashang e kia Allahu akbar ei dekam fata hamayan nuata dekonda hamayan aingu fulafa kiani Allahu akbar e Allahu akbar kiun ei namadu garu kune dengina dual istiftah dual istiftah dual iftitah kiyan jihani yafahuga itura chekiya kanu jihani deng yafahuga suratul fatiha deng e takbi e, ane tartibun annane masalata deng allahu akbar kiya re ei takbir tahrime namada wadweni allahu akbarum e takbir tahrima namada wadeveni takbir tahrima kiyuma fahuga den itur evves wahakay namadum beru evves kamen nukureve ehem wege miken takbir tahrima namadum beru huriha harakat taken haram kodde takbir emiken takbir tahrima ثم اقرأ ما تيسر معك من القرآن دين تبايا قردان وگن وی منور نماز کیواشه ای سورة الفاتحة فهوگا ثم اركع دن ركوع الدهر حتى تطمئن راكعا اي ركوع غسوري همين هم جهيل جوم الدان هم جهي جهم الدان اي ميها ريتي كوتيدو رسول الله صلى الله عليه وسلم ركوع ونوا غتامه دو عائشة فان විදාල වෙපවනී කලේ ෆානුගේ බුරුකරි පුළුමතීග ෆින් එච් බෙහෙට්ටි ජනම ෆින් එති එවස් ෆරාතකන් අරියන්නවානේ එහා ස්තේදු කොරේ කලේ ෆානු වන්නවානේ රකෝගා ema rukuurangala kuranjehene rasulullah sallallahu alaihi wasallam hadis wasulaga asare emme bodu wagaki namadum wakkan kurami haye emme bodu wagaki namadum kine wakkan kurami namadum wakkan kurami haye ei emme bodu wagaki දැන් අස්සාබය කරන දා නමාදුන් කියනත් ඔය වක්කම් කුරානේ හදීසුල් කරවි එයි රුකුවා සජිදා ෆුරිහම නුකුරාමී හාය rukuwa sajida furi hamna qurami hay waragina men ham rukuwa kuda kuda kolle belatan besada fene rukuwa kama kunu da namad furi hamen nuane rukuwa sajida furi haman wajjiya ka namad be beenun ediyeye hisabu rukuwa sajida mi hegge furi haman wajjiya namadu ge besada nei ena rukuwa sajida furi haman kuran jihen rukuwa sajida බයෙන් මේ හම ගොතක සරවාතරි නොවේ රුකවා සජිද කුරායර හම ඒන හිතන් ඇරි ගොතක රුකුව බයෙන් මෙහු හම කුඩ කුඩ කොක් ගුදු වේලා තම වෙස් වෙන රීත් කොක් ගුදෙන් නොවේ আদি බයෙන් මෙහු මහා බඩ ගුදු වෙන් ගොස් බෝ ඒ බෝවේ මහා බඩ තිරීග බුරකාශි මිහෙන් මිහෙන් හම තෙදන් ඔන්නන් ජීන බුරකාශි එහෙන් විම රුකුව සජිද ඒ බජිහ රංගල කුරන් හෙන්නුනි නමාදු සොහයන් නුවානේ රුකුව සජිද නොබෑවිජ්ජියකාය den rukuga onna going adi fahum bayan wen wan den kuda kom mitanga tafsile diun langal wan kanne rukuwa dardani den machannaga dive hinge aammu kamedden miharwei rukuwa dara ko innu nagan waragina dive hin den anghenu gotennege talgonna fennani firihinu firihinu wahage rukuwa daira ko atennu naga warak kuriga harmen dekemo hama dive hinge sain naga hama ne har dive hinge amalata ki aslu copy kurum ඒ කොම්මස් මීහ කුරාති ෆෙනුනීම කොම්මස් මීහ කුති කොෆා දැන් ඒති ෆිතුර ෆයෝති එව්වස් මීහ කු අහයන් නුඩාන තිකන්ති කුරණී කීවගෙන් තෝය ඒ කොම්මස් මීහ කුරාති ෆෙනුනීති කුරමුන් දානි ඒගොත මිහාරු හම ගායගණඩක බොඩු බෑගණඩු දිවහිංගෙත මිරහරුග මිරහ කන්ජනු හම රාජ්‍ය තෙරේගව සම ගින මීහුන් රුකුවත් දාරකු අතෙන්නු නගා නමාදුග හතර තනෙක්ග දෙකම් ෆතා හමය නුවත දෙකොඩා හමයි අන්න ගජයෙන් හතර තනෙක්ග ay namadan hashambannay irugayaa rukuwaddaa irugayaa rukuun teduwaa irugayaa furatama attahiyaatu kiyaafa timmana rakwaata teduwaa irugayaa e hataru taanga ainnagan jeheen ei sunnay goyin hennu namaadu furihama e furihama ennuwaane e hataru tanuga ainnu nagaafiya kaaya hataru tanuga ainnagan jeheen දැන් මේ රුකුවද්දා රුකුවද්දාර අයින් නගාප රුකුවද්දාන් ජීහෙන් රුකුවද්දාර කකුල බාරු ලෑෆ බාට අත් කකුල බාරු ලෑෆ දැන් අයිබ්බාවන් ජෙහෙන් ඉංගලිත ෆේකොෆ්ෆා රො කකුලුගයි විද්දායරු මෙහෙන් ඉංගලිත ජස්සෑ ෆෙන්නු බාට්ටන් ඉංගලිත ෆේකොෆ්ෆා කකුලුගයි විද්දා පොන්නයිරු කකුලම් බෑගෙන වන කකු බාට්ටන් ජෙන්තේදා කකුල බාරු ලෑන් ඔන්නන් ජෙහෙනි බුරකරිතේ දුවන් ජෙහෙන බුරකරි බාවන් ජෙහනම් එක්කොත්තේ දුකෝ දැන් රුකු ගොන්නරු ඉල්මරි විදාලෙ ෆෝනි ෆෑග් ඉංගලිත හො කොලබ්බලාෂ මම නමාදන් හුන්නරු බරෙන් ජෙහෙනි ජහතනා රුකූක ඔන්නර බලාරේ ෆෑග ඉංගිරිතහුගේ කොල ඒරුම් බෝවෙස් තෙදුවානි උනෙන් තෙදුවානි මිසාලක රුකූක ඔන්නර සජිද කුරාතන බලාෆිය බෝන්නානි උෆුලිෆා බෝන්නානි මච්චන් අරාෆා හැම්වීම රුකූක ඔන්නර ෆෑග ඉංගිරිතහුගේ කොල බෙලීම බෝ ඉන්නානි සීදලා එගොත රුකූක ඔන්නානි දැන් රුකූක දුවා කුරානි ثم رفع دين ركون تدواره حتى تعتدل قائما اي ريتيكو تدوجو مدان ريتيكو تدوجو مدان එම රීතිකොම් මීහා තෙදවලංජිහ දැන් ඉතිදාලමි ඉතිදාලක හොන්නර ඉතිදාලක මානයි කිවස් රීතිකො සීදල තෙදන් හුරෝ රීතිකො සීදල තෙදන් හුරෝ දැන් ඉතිදාලක හොන්නර අයිබ්බාවාන තනෙන්නේ බකි එව්වස් හදීසකුන් සාවිතවා අක එල්වාලා ෆතෝ නවත අනෙක හෂම්බන්නානි තෝ එන් එව්වස් දලීලකුන් නේ සාවිතවා අක බැම් මිහුම් බුනේ එල්වාලා ෆේ බාන්දාන අනබ්බා මිහුම් බුනේ අලුන් හුරි හාලතන් අන්නානි එයි ඔකුන් තෙදුම ෆහුගස් ආරම්භණෝ මේ මතීග ආරම්භණෝ කොම්මයකස් දෙගොතන්ගේ භොර ඉල්මෙරි විදාලව එෆා සුම්මස් ජුදු හත්තා තතුමඉන්න සාජිදන් දෙන් සජිදා දාරේ එයි සජිදාග ඔන්න මීහෙක්ගේ ගොතුග තිබා හින් හම ජෙහිජමද්දාන්ත සජිදාග සජිදා දෙන් හම ජෙහිලන් ජෙහෙන සජිදා ගොස සජිදා දාරු සජිදා ෆුරතම අයිත්තෝ ජස්සාන් වත කකූතෝ ජස්සානී ඒගේ ඉල්මරින්ගේ ඛිලාෆේ බහරි kama kemme soha hadis pulu warduen eswani emme furatama sajida daru ajjessuma kakulavura kurin ajjessuma den kakujassani den sajida dairu mihage ai enage gage jehige fitefa oegen wan ai bamban jehne gage nujehi adi bimmati ge bes nujehi hiwa gotuga taarim dhyana ke liye fonnan anghena sajida gonneru ai baware jassa fehen kannege bimmati ga බිම්මතික ජස්සෑෆ බාවාර අංහෙන අංහෙනුන්න ෆරව කොෆෙන්න තංකොලෙන් එයි ඒ මීදි විහරාජ්‍යක ෆොයිත්තහුවා අංහෙනුන්න ෆරව කොෆෙන්න තංකොලෙන් එයි එව්වස් දලීලෙන් අංහෙන් මිහාග නමාදා ෆිර හිමිහාග නමාදා තෆාතුවානකමක එව්වස් හරකාතෙග්ග එව්වස් දලීලෙන් එම අංහෙනුම් වසයි බාවංජහන බිම්මතික නුජස්සෑ උෆුලාෆා මතික මිහෙන් බාවංජහනි ගොතකස් බිම්මතික මිහෙන් ජස්සෑගෙන අද හරිකරික ජස්සෑගෙන වාන දැන් ඉංගිලිත බහට්ටංජහන ගිබලෑ මිහෙන් ෆීතිෆන් වත කෑරි කොල්ලාෆ මිහෙන් කොඩා හමෑග බට්ටානි කොඩුම් ෆේකොක්ගෙන් වෙස්නවාන ඇතේ අම කොඩා හමෑග බට්ටානි කොඩුම් ෆේකොක් ෆියෙහි මිහුන උඳගුවාන ජමාතිග්ග නමාද කුරා කමුගා වානම අයිම කොඩා හමෑග අයිතිල බට අයිතිල බට්ටානි ගිබලේ මිහෙන් නැස් බයි මිහෙන් මිහෙන් වෙස් බාන බෑ මිහෙන් වෙස් බාබ ඒ කම කුණු දාන මිහෙන් බාව්වැගෙන එයි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම රසුල්ලා සල්ලා සමාදේශවල කුරවාහවේ තිමන් කලිෆාන අමර කුරගෙන් වේ හයි ගුණවනෙක්ගේ මච්ච සයිද කුරුමා හයි ගුණවනෙක්ගේ මච්ච ඒ හදීසන් නාන දිෆාහු ඒක තෙරක අයිතිලා ඒ බදයිතිලා එහෙම ජස්සන් ජීහන ෆුරිහමය ෆුරිහමයන් අයිතිලා ජස්සන් ජීහන බයි මිහම ෆෙන මිහෙම් වෙ ජස්සය කොට එනු බෑ මුලින් ඒකයි අනේ බෑ මිහෙම් වෙස ෆෙන අනේ බෑ මිහෙම් වෙස් ෆෙන අයිජෝ ඉද්දා හුනත් එමයි හත්තස් ගෝස් ගොයිගොන් ගිබුලෙන් අයිබ්බා මං ජීහන ඉංග්‍රීත බාටන් බයි මි අයි මිහෙම් ඉංග්‍රීත ෆේක් ඔෆ් ෆේස් ඒ බහුරේ රුකූ ගොති ඉංග්‍රීත ෆේක් කුරන් සජිදා ගොති ඉංග්‍රීත ෆිත්තාලා නවත කෑරි කොල්ලා එම කෑරි කොල්ලා ගිබුලේ බාට්ටානි කොණ්ඩා හමය ජිහේනි අනේ මේ අයිත්තිල බාට්ටා ثم ارفع حتى تطمئن جالسا دين تدواره اي ريتكم اشيند ඉඳ වෙජ්ජව මද්දාන්නේ ei desajida meduino desajida medu innani ei iftirasha iftirashan inum ei iftirashan inumaki koba iftirashan inumaki ei වාතු ෆෑ මච්චන් ඉන්නානේ වාතු ෆෑගේ මච්ච කනාතු ෆෑ විද්‍යාගේ කනාතු ෆෑ විද්‍යාන විද්‍යා කනාතු ෆෑගේ ඉංග්‍රීත බාට්ටන් ජෙන කිබලය කනාතු ෆෑගේ ඉංග්‍රීත බාට්ටන් ජෙන කිබලය වාතු ෆෑගේ මතීගේ එන ඉන්නානේ වාතු ෆෑ මතීගා මෙහර මිතාන් කොම්මස්මි දක්කායලන් ඔරජ්ජස් රංගලෝ ahkireni dakkaramita <laughs> ennagal temasene ati iftirashan inon yammi yani e inna gotakimi වාතුෆෑ මච්චන් එන එන වාතුෆෑගේ මතීග කනාතුෆෑ විද්‍යාගේ කනාතුෆෑ විද්‍යාගෙන් කනාතුෆෑ ඉංග්‍රීත බහට්ටෙන්ජෙනි ලම්බෑ ෆීබලවා ගොත එජ් ආයේ ඉෆ්තිරාෂන් එනොන් ඒ ෆුරතම අත්තහියාත වෙසින්නානේ වයි මර ඒකස් වරග්ගින මිහුන් සුන්නතා ඛිලාෆන් තිබෙන් ඉෂින්ද ඉෆ්තිරාෂන් එන බයි මිහුන් දෙෆා දෙෆාගේ මතීගේ බයින්ද දෙෆාගේ මතීගේ එයි අනේ කනාතු ෆාතිල වාතු ෆාතිලගේ මච්චල්ලායි මයි මිහුගේ බතිබේ එවසි සුන්නත ඛිලාෆ ගොත සුන්නයි ගොතකි එයි ඉත්‍රාෂන් නමකි එයි වාතු ෆාගේ මච්චා කනාතු ෆාවි කනාතු ෆා බහට්ටන විද්දා වාතු ෆා මච්චන් එනයි නානි වාතු ෆා මතීගේ එනයි නානි ثم اسجد حتى تطمئن ساجدا دغن لم سجده الدهر ديونا سجده هم كورن سجده كوري غوتا ثم فعل ذلك في صلاتك كلها دن نماز غوريها ركو اتهگه غوتا كنت قراش آدم يوتي امام نسائي يا امام ابو داود روا كروا فحديثن ايمان الله رسول الله رفعت من رافع كما mi hadis ulga miyoti qur'anun evves minbaren nege mi hakanta qur'an jihegoy mi har bayin mi hun islam waer ngar muslimegge gotuga etan aharaku de mi hunna mi haya qur'anun minbaren nege maki ei nadiru kame entawane bayin mi hun sar eba tibi ege mi hun bas qur'anun evves minbare das no mi hun kamna maadu kure නමාදුගේ එවස් හරකාතෙක්ග කියා තස්බිහෙන් එච්චෙස් මුදන්න මිහු බොඩ තිසි වෙ ෆතිමි මිහු හමා ekon namadu askure nege vesicche kobayge mihunge namaduge beenume masakkates no kure vesicche das kurakas gurwana minbar das kurakaves ei muslimaku muslimakak gotugan hunnane gurwanu kiyawami hak ඒ ගුරුවාණ කී එයි අල්ලාහ් සුබ්හානහු වතාලා මුස්ලිමුන් නම් හිදායතකට ටකා බාවලව ෆවෆොයි එෆොන් නොකියවා මෙහො කියන මුස්ලිමෙක් ගොතු ගහුන්නානේ හැම්වීම මුස්ලිමෙක් කමුගවානේ කුරුවන් කියවන්ජි හන කින ගිනන් අදි කොම්මස් මිමරක <coughs> ඉතුදස් කුරන්ජි හේන එයි නමාද කුරමට්ටක ගුරුවන් හිදස් කුරා මීහා අල්ලාහ් සුබ්හානහු වතාලා ඒන නරකයන් හරාම් කරේ නරකයගේ අලිෆාරන් එමියක හරාම් කරවි ගුරුවන් හිදස් කොෆාවා මීහා නර්මයි මිහ ගුරුවන් හිදස් කොෆාවා මීහා කිදෙන් ගුරුවන් හිදස් කුරමායකුගා ඒ ගුරුවානයික් ගොතන් අමලස් කුරන්ජි හේන එබතිබ එමිහු ගුරුවන් ඉද්දස් කොෆේ අමලෙන් නොකරා මිහු බස් මිසාලක පොටති ගාරින් දුනියේග හාසකො මිස්රුගේ ගාරි මිස්රුගේ තිබේ කාරින් එමිහුන්න කී එයි දුනියේග නම් හොද මට්ටකා එකන් කොෆ්ෆ තිබි මිහු බෑවරු කාරින් මිස්රුගේ ගියාමෙද්ද නරක එම්මෙ ෆුරතම කක්කෑලේ වෙනි තිම්මි හෙග්ගේ සරියා නරක එම්මෙ ෆුරතම කක්කෑලේ ඒගෙතන එක හිකාරි ನರಕಂಗೆಲ್ಲಾಲವೆ ಎಮ್ಮೆ ಫುರತಮ ನರಕಂಗೆಲ್ಲಾಲವೆ ತಿಮ್ಮಿ ಹುಂಗೈ ತಿಮ್ಮಿ ಹುಂಗ ತನೆ ಕಕಿ ಗುರುವಾಂ ಹಿದಸ್ಮಿಯ ಗುರುವಾಂ ಹಿದಸ್ಮಿಯ ಅದಿ ಸ್ವರ್ಗಗೆ ಮತಿ ದರಜಾಗೆ ಸ್ತಿವಿ ಅನಿ ಗುರುವಾಂ ಹಿದಸ್ಮಿಯ أهم بين آه، رسول الله سمع حديث في القرآن إن الله يرفع بهذا الكتاب أقواما ويضع به آخرين نما كرم الله سبحانه وتعالى مي قرآن جزاريا بيكمي هم متير كربا أدي بيكمي هم نكمة كربا مي فتو جزاريا قرآن جزاريا එමීහාන් අල්ලාහ් වයි කුර්ආන කලේ ගුරුවන් හිද්දස් කුරීමෙන් නූ හැ ඒ කුර්ආන කලේ හෙදි කිනෙන් එන අබ්නානේ අල්ලාහ් ඇතිමන්න රේ ඉහියා කුරීමේ රේ කණ්ඩ දම නමාද කුරීමේ ගුරුවානු නමා දම නමාද කොන් හෙදීමේ තිමන්න අදි මිස්තකුනේ ගුරුවන් ගන්නා දෙමි අල්ලාහ් කුර්ආන කසබ්ත දෝගේ කලේ තිහෙදි එකම කලේ ගුරුවාන් හිද්දස් කුරි කලේ කී ගාරී එකේ මීහුම් බුනු මට්ටකේ එනං ඔති කලේ දුනියගේ ලිබිෆය එයිද මලායිකෙ බෙකන අමර කුර්ආන නමූන් වතද්දම ගොස්නරකන් එල්ලාරෝ එම ගුරුවාන් අධි හිත දස්කුරිය ඒක මුරාදෙහි ගුරුවාන් හිත දස්කොෆයන් අමල කුරි මීහුම් ගුරුවාන් හිත දස්කොෆ යන් අමල කුරි මීහුන්න යාමෙද්දෝග අල්ලාහ් හි කුරබාන රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි හදීස් කුරබානි يقال لصاحب القرآن قرآن هدس كون عمل كرمي هنا قيامت به بنبين اقرأ وارتقي ورتل كما كنت ترتل في الدنيا فإن منزلك عند آخر آية تقرأها කියවමුන්දාහේ අදි මච්චන් අරමුන්දාශේ අදි තර්තිලුකො කියවාහේ දුනියේක තිබා තර්තිලුකො කියවි ෆදා තර්තිලුකො කියවමකි කොබ ලස්ලහු අකුරතහුගේ මඛරජුන් මීහුන්නගේ කියවා ආයත්තහුගේ ලෆ්සුන් ලෆ්සන් එගේ ගොත ලස්ලහු කියවුන් එයි එයි තර්තිලුකො කියවමකි තර්තිලුකො කියවමුන්දාශේ අදි දුනියේක තිබා තර්තිලුකො කියවි ෆදා කියවමුන්දාහේ මච්චන් අරමුන්දාශේ කියවමුන්දාහේ අදි මච්චන් අරමුන්දාශේ ಸ್ವರ್ಗೇ ದರಜಿತಂ ಹುಡಿ ತಿರಿಮ್ಮಚ್ಚ ರಸೂಲುಲ್ಲಾಹ ಹದೀಸ್ ಕೊರವನೆ ಸ್ವರ್ಗೇ ದರಜಿತವ್ವೆ ಥಾರಿತ ತಿಯ ಬ್ಯಾಮಿ ಹುನೈ ಫೆನ್ನ ಫದಾ ಬಯ ದರಜಿತ ಫೆನ್ನ ಅಡಿ ಹಾಮತಿಗ ಎ ಗುರ್ಆನ್ ಹಿದಸ್ಕೊಂ ಯಂ ಅಮಲ್ ಕುರಿ ಮಿ ಹುನ್ನ ರಸೂಲುಲ್ಲಾಹ ಅಲ್ಲಾಹ್ ಕಿ ಗಿಯಾಮತ್ ದಹ ವಹಿ ಕೊರವಾನೆ ಕಿಯವಮುನ್ ದಾಶೆ ಅದಿ ಮಚ್ಚಂ ಅರಮುನ್ ದಾಶೆ ಅದಿ දුනියේග තිබා තර්තීලු කොක් කියවි ෆදයින් තර්තීලු කොක් කියවමුන් දාශ අදි තිබාගේ මන්සිලකි තිබාගේ මකාමකි එම්මෙ ෆහුආයි ගුර්ආනුගේ එම්මෙ ෆහුආයි කියවේ හින්දු තිබෑන් හොරවේ තනේ දැන් විශ්නා ගුර්ආනු මෙ ෆරතා අලිෆ් ලාම් මීම් ذالකල් කිතාබ ලා රයිබ ෆී කියමුන් ගොස් එම්මෙ ෆහුආයි මිනල් ජින්නති වන් නාස් කියවේ රුකියා මච්චක් ගේන හොරවේ එයි ගුර්ආන් හිදස් කුරිමි හුගේ මකාම ගියාමෙ දෝග යන් අමල කුරිමි එම ගුර්ආනු එවස් මින්බර දස්නවා මිහකව ගෙන්නවා රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගුර්ආනු එවස් මින්බරෙන් හිතුගනේ මිහාගේ මිසාලකී එයි අනේ خراب වෙවා මත වීරාන වෙවා වගේ එක්ගේ මිසාලෙ වීරාන වෙවා වගේ එක්ගේ මිසාලෙ ගුරුවානු එවස් මින්බරන් හිතු දස්නෝ මියකි එම ගුරුවානු කොම්මස් මින්බරන් හිතු ගහුන්නන් ජීහන් එයි නමාද කුරවේ මින්බරන් එමෙ මද වේගෙන් නමාද කුරවේ මින්බර එන කීතු ගුරුවාන් එගෙන් ජීහන තෙම් මිතාංගන් එවස් මින්බර ගුරුවාන නේගේ මිහායගේ මුරාදකි මිසාලකන් ඒ තසවුරු කර විදාන අලං ඉස්ලාම් වා මිහායන කන්නේ ගෙන ගුරුවාන ෆුරතම අලං ඉස්ලාම් වායරක් දැන් ඒන ගුරුවන් දස්වන් දැන් එන බෙජේ නමාද කුරන් හව ඉස්ලාම් මායකු නමාද කුරන් බෙජේ දැන් එන කීනෙත්තෝ හදානේ නමාද කොංචිත්තෝ න කියානි එෆද මීහකු එන ගුරුවන් හි දස්වන් දැන් හම නමාද කුරන් ජේනතා දැන් ඒ කරු කුරානේ ගොම් මි හදීස් වල ගොම් බයන් වෙගම් වනි ما الله رسول الله رفاع بن رافع من විදාලවනි රසූලුල්ලාහ සම හදීස් වල කුරවනි කුල් කුරවිය إنها لن تتم صلاة أحدكم حتى يسبغ الوضوء كما أمره الله تعالى hama kahwarum evves yebamen kur evves mihegge namade furi hama wegen nuane ena wudu furi hama kofumat dande emme furtam wudu ei allah subhanahu wa taala amr kurabwa fawa فدان الله كي كي امر قرآن كي القرآن قال الله امر قرآن يا ايها الذين امنوا اذا قمتم الى الصلاه فاغسلوا وجوهكم وايديكم الى المرافق مي تبامهن ماذا تدواهد وضوء قراشه وضوء قراشه ام الله من امر قرب واف دين ثم يكبر الله تعالى دين الله اكبر كيا نماذا فشاش اي تكبير تحريما كيا ويحمده ويثني عليه وفيها فان كان معك قران فقرا اي نماذا تكبير كيا فالله تحميد كيا جي الله ثنا كيان جي نماذا فرهار مي كيان الله اكبر ركنت دوار مي الله الحمد حمد سنا دين قران منبر تباغي هيتو غوانم قران اي منبر كيا واشه කියවාෂේ wa illa igen qur'an ebbes min bare neenge kamugawanama fahmidillaha alhamdulillah kiyare wa kabbirhu allah akbar kiyare wa hallilhu adila ilaha illallah kiyare ඒ මානේ කි ලා ඉලාහා ඉල්ලල්ලාහ් වල්හම්දුලිල්ලාහි වල්ලාහු අක්බර් හුරිහතනෙක් එහෙන් කියන් ජියනේනා අරම්මදෙන් හුරගෙන් වෙස එහෙන් කියානි rukuwak goswes hen kiyani rukun te duwes kiyani hen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 ظهره දෙන් කලිෆාන් ගේ බුරකරි ෆුළු සීදා කොල්ලබ්බය එවරකා فإذا رفع رأسه استوى دين كليفان كليفان استرفلو فل واحد එබැහි රුකුන් තෙදුව වඩා ගන්නවා හින්දු රීතිකොත් තෙදුව වඩා ගන්නවා සීදාය වඩා ගන්නවා hatta yauda kullu faqarin makanahu ei kalifa komme karikolen ege makana ege mahalla ruju ajjamaddan ege maane ki kolan huriru e karikolen intana kar ruju ajjamaddan masaraka bay hulutahu e karikol badaluwegen dan حركات تبدل وعندك فإذا سجد وضع يديه غير مفترش ولا قابضهما نكرفان سجد كرواير وكرفان سجد كرواير أدي كرفان أيبول مي شكار كرا ජනමාර වෙච්චි හිමි අයි ෆතුරායලා ගොතක නොෆතුරායලා වය. අදී එකරිෆාන් අයිප්පුරු නුවෙන් මළුව වය. එකරිෆාන් සයිද කුරවවාර ධම්ම වය වෙස්නු ලබ්වය අයිප්පුලන් අදී එම්මානේ කිමි අනේ අයිප්පුල් නුවස් ලප්පවේ නුවත අයිප්පුල් මිහෙන් ගයක කෑරිවස් නොකොල්ලවයි දෙන් අදි බය දිවැත වන්නානේ කලිෆාන අයිප්පුල් බාබා ගොයි واستقبل بأطراف أصابع رجليه القبلة අදි කලේග ෆානුගේ ෆෑම් පුළුගේ ඉංගිලි ෆුළුත බහට්ටවය කිබ්ලය ඒ කිහිනේ සයිදන් ඔන්නවා ඉරුගා එකලේ ෆානුගේ ෆෑම් පුළුගේ ඉංගිලි ෆුළුත බහට්ටවය කිබ්ලය ඒ මිහෙ මිහෙන් විද්දෙෆා හුන්න ගොයින් ඒරුන් හුන්නානි ඉංගිලිතා qibla mihem viddima faagen girita ingirta hokkolo erangin nan qibla ya bay mihen galati ingirta mihen hadaage mihen isaka faakamu gawanya mihen hadaage e sunnata khilaf sunnata khilaf sajida ko nar defa bahattan jeni fitta fa ingirta mihen vidda fa defa ge defunnabu jehifa defa ge defunnabu jehifa fa vidda bahattan ingirta qibla hunna gota وإذا جلس في الركعتين جلس على رجله اليسرى ونصبها اليمنى ونصب اليمنى دين كليفان دركوي كرفافا فرتم التحيات إشين دي ودا ගන්නවා ඉරුග එකලේෆාන් ඉෂින් දෙ වඩා ගන්නවා ඒ කලේෆාන් ග වාතු ෆෑම් පුළුගේ මච්ච වාතු ෆෑම් පුළුගේ මච්ච වනසබල් යුම්නා අදි කනා කනාතු ෆෑම් පුළු විද්දවය කනාතු ෆෑම් පුළු විද්දවය වයිදා ජලස යක් මි කියන්නේ දිවෙහි ෆත්තගොස් කි ඉන්නාන ඉෆ්තිරාෂන් ඉනු ඉෆ්තිරාෂන් එනම් දිවෙහි ෆත්තගොස් අරබි හම්බස් කියන්නේ ඉෆ්තිරාෂන් ඉෆ්තිරාෂ් දැන් එකලිෆාන ෆහවත්තේ හතන් ඉෂින්ද වඩා ගන්නවා ඉරුග ෆහරක කුරවා ෆහවත්තේ හතන් ඉෂින්ද වඩා ගන්නවා ඉරුග එකලිෆාන ඉන්නවනි තවරුක තවරුකන් එනවා ඉකොබ قدم رجله اليسرى එකලිෆාන ඉස්කුරවයේ කනාත ෆෑම්පුල් වනසබල් උඛරා uh waatu waatu fampulu waatu fampulu iskuravvaye waatu fampulu ebuni mihen kudako kuriya nerulu nerelevvaye wanasabal ukhra adi ane fampulu eikom fampulu kanatu fampulu viddawaye waqada ala maqadatihi adi kalifanuge kalifan den ishinnawaye kalifan ishinnawaye ei ane mi mi fa baattan jeni migota huraha huraha waatu fa baattan දැන් අනෙස්සා ෆහතන් නෙරෆා විද්දාහ වාට්ටාන දැන් ගේන කන්නේ කුරියා කුදින්නවස් දැන් මීහක් වදිනු දෙක්කියස් විද්දාහ බේරවා ගොත කුඩකොන් හා අඛර්ජහුල් බුඛාරි හදීසු රිවා කුරාහන් ඉමාම් බුඛාරි මෙහර තාංග ෆිරිහුණක් කියා දෙඟරු කුජ්ජකු ලව මිසාල දෙක් දෙක්කුන් දෙන් මිතාංග අංහෙන කුජ්ජකු මිසාල දක්ක ඥාමස්සනේ මිසාල දෙක් කියස් එංගේ කුජ්ජකු එරන් හුරියා කුදිනසෙන් ගේන කන්නේ දැන් ෆහවත්තහියාතන් ඉන්න ගොතෙම හම්බුණානේ දැන් ෆහවත්තහයතසෙන් කම කුණු දාන කොම්මෙ කොම්මෙ ගොතකන් ඉඳගෙන එරන් සුන්නත ඛිලාෆවාන කොම්මෙ කොම්මෙ ගොතකන් ඉඳගෙන කම කුණු දාන ඒ තවරුකන් ඉන්න ගොතන් ඉන්න ජෙන් දෙමෙ මිකුණ මුණු ගොතා කනා අනේ වාතුෆා වාතුෆා හුරස්කොෆා කනාතුෆාගේ දහරුන් නෙරෙෆා කනාතුෆා බහට්ටානි ෆහත විද්දාෆා ފާތަ ވިද්ދައި ބާއްޓަނ އެހި ސުންނަයි ގޮތަކީ දැන් මිසාගේ මෙහස වාරික ෆාන ෆාතු ෆාදන් නොවිද්දේ මිහො කිනන් එහා දානි නොවිද්දේ මිහො කොස් මසයි කුරම් විවිද්දේ තෝ ඒ සුන්නයි ගොතකි මසයි කුරිම විද්දේ නැ මිසාලක යුරප් පුතින් මේ ඉස්ලාම් වෙන් අන්න ඉරුගා තංග මදිනා යුනිවර්සිටි එකකින් කියවන් අන්න ඉරුගා එකකින් කන්නේගේ නමාදුක හරකයිත් නිබුනි ඉෂින්නා කන්නු ඉෂින් දෙවේ ඒගොයි ගොතක එකම ගාගෙනක මස් දොස් දෙ මස් දොස් වම් වාරය කුදින වෙස්සේ දස් කුරේ ඉෂින්නා එවා ගොත කිමනක ඒ ගොතකන් නුලෙම්බේ නමාදුගම ඉතිබේ ගොයි ගොතකන් නුලෙම්බේ ගුණවන්තගේ දෙකම කුදුවස් කොළ වාර මිහුන් සරිත කුරේ හැම ඒ ගොතම් මුස්ලිමුන් අධි කමුග වාර එතත් දුවහක් මුස්ලිම් කමුග උලේ මිහුන් කිව්වෙගෙන් ඒ අරකයිත් එමන නුකුර වෙම්වි යන හේනු වීම හේනේ නේ අම විද්දා මිහුන විද්දේන නොවිද්දා මිහුන් කිතම දුවහ විකස්ම විද්දේන ෆයි ආ දෙමියති මාදෝ රසුල අලි ගෆාන වකිබන් රිවායකම නේ කලිෆාන විදාරවනි رسول الله صلى الله عليه وسلم أنه كان إذا قام إلى الصلاة نماذ تدعو داك النماهند الله أكبر كما فهو دعاء الاستفتاح ويكرفان ويدعوني وجهت وجهي للذي فطر السماوات والأرض එදවා ඒක අසලු දුවා තංගොඩ දී හොයන අනේ තාලිම් දන කින්නවර කන්නෝ දැන් මිදුවා කි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම ආමගතෙක රේගණ්ඩු කන මාතෝක මිදුවා විදාලවනි ආමගතෙක කලිෆාන විදාලවා දුවා කි අල්ලාහුම්ම බායිදු බයිනි එයි بخاري مسلم گه ادوا واردوین اسفینی میدوا واردوین اسفینی مسلم گه اکانی امی دوا گه مان پرتمی دوا اکو ای وجهت وجهی للذی فطر السماوات والارض حنیفا مسلما وما كان من المشركين وما انا من المشركين ان صلاتي ونسكي ومحياي ومماتي لله رب العالمين لا شريك له وبذلك امرت وانا من المسلمين اللهم انت الملك لا اله الا انت انت ربي وانا عبدك ظلمت نفسي واعترفت بذنبي فاغفر لي ذنوبي انه لا يغفر الذنوب الا انت واهدني ليحسن الأخلاق لا يهدي ليحسنها إلا أنت واصرف عني سيئها لا يصرف عني سيئها إلا أنت لبيك وسعديك والخير كله في يديك والشر ليس إليك أنا بك وإليك تباركت ربنا وتعاليت أستغفرك وأتوب إليك أي سابا أي وجهت إكو එතන් කොළ මේ කියන්නේ හොරියා මිහුම් වෙස් ඒ වජ්ජහතු එක්කෝ එම වජ්ජහතු එක්කෝ වජ්ජහතු කේඤ්ඤා ජීන වජ්ජහතු එක්කෝ කියවා ඒ දුආයේ වර දිගු දුආය ඒ දිගු දුවා එක්කම වාතිව රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් රේගණුගේ නමාතක ඒ රේගණුගේ නමාත දිගු කුරුන් ඒ මුස්තහබ්බකම එහෙම රේගණුගේ නමාත දිගු කුරවමුගේ මක්සදුගේ කලිෆාන දිගු දුවාත රේගණුගේ නමාතුක විදාලවනියස් මේ කලිෆාන ගිනා රේගණුගේ නමාතක විදාලවා දුවා මේ වජ්ජහුතු වජිහි අලිල්ලාහි එහෙම වජ්ජහුතු කියා බේෆුණු වජ්ජහුතු එක්කොත් දස් කුරවෑන් කිව්වා එනු රංගලවාන හැම එකනි වා අනමිනල් මුස්ලිමින ඉසාබ කියාගෙන ෆුරි හැම වෙනවානේ දුවායි දැන් අල්ලාහම බායිද බයින තංකොල කුර්ආන හැම අල්ලාහම බායිද බයින ඒ යදි නමාත් හොගේ එම්මේ රංගල දුවා කියෝමා අල්ලාහම බායිද බයින ෆර්දු හෙන්න නමාත් කනෝ දුවාරුගේ නමාත් හොගා යා وعن أبي هريرة رضي الله تعالى عنه قال كان رسول الله صلى الله عليه وسلم إذا كبر للصلاة سكت هنيئة قبل أن يقرأ فسألته فقال أقول اللهم باعد بيني وبين خطاياي كما باعدت بين المشرق والمغرب اللهم نقني من خطاياي كما ينقى الثوب الأبيض من الدنس اللهم اغسلني من خطاياي بالماء والثلج والبرد متفق عليه متفق عليه ما الله رسول ابو هريره كمن روايه كم بكليفان وداروني رسول الله صلى الله عليه وسلم نمازن هشم بن نوايرغ كودا بكتو كولغ هنو هنواي هنو هنواي කියවම් ෆෙට්ටේ මුගේ කුරින් ඉරුකොලක කලිෆානේ බහුන්නා එව්වෙසෙච්ච එක අඩ අඩුනීවේ අස්සාබේ කරන විදාලවා එව්වෙසෙච්ච එක අඩුනීවේ දැන් තිමන්න සුවාල කොෆීමේ අල්ලාහගේ රසූලා එවගතුව කලිෆානෝ එච්ච විදාලවන්තෝය විදාලවන්නා කොංචිත්තෝ විදාලවනි දැන් කලිෆානෝ විදාලවනි හදීස් වල කරවන්නේ එවගතුව තිමන් කලිෆානෝ විදාලවනි අල්ලාහුම්ම බායිද් වනි මිතුවාය ඒක මානේ කි අල්ලාහුම්ම බායිද් වනි හද්දාම කුරස්කලක් බායිද් බයිනි වබයින ඛතායා මියලාය මියලාගේ ෆාෆතකා දෙමිදුක දුරු කරවවන් දේ කමා බාත බයිනල් මෂ්රික් වල් මග්රිබ් ඒ ඉබා අල්ලාහුම්ම මෂ්රික් ෆරාතා මග්රිබ් ෆරාත දුරු කරවි ෆදා එහා දුරු කොද්ද බාෂ ෆාෆතකා මියලායා දැන් ෆාෆා එකෙන් එරේන තේරා නේරේන كما ينقى الثوب الابيض من اللهم نقني من خطاياي اي هداب رسكلا كوي මියලාගේ ෆාෆතක මෙලා සාෆ් කො දෙවාෂේ එයි කමා යුනක්ක සවුල් අබියද් මින දනස් එයි හුදු ෆේරන් හඩ මිලෙන් සාෆ් කුරේ ෆදාන්නේ එහා සාෆ් කො දෙවාෂේ ෆාෆතක මියලා اللهم اغسلني من خطاياي بالماء والثلج والبرد يهداب رسكلا كوي ميلا دوي دواشي ميلا فافتكم පොංචකොන්දෝ එද බිල්මායි ෆෙනුන්නා වස්සල්ජි සුනෝයින්නා වල් බරදි අධි ඛණ්ඩ ෆෙනු එහාස අෆ්තාහර කො මෙලා දෝ එදේ පාෂ ෆාහතකුම් අහම ඒ දුආය රංගල දුආයි දෙම් යති උමරුගේ ෆාන විදාලවා දුආයෙන් ඒ බයි රිවායත් තෝගේ බහ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ අරිහම් වස් මිදුවා සාබිතේ බයි රිවායත් තෝගේ එකමකු මිෆතුගේ ස්මිනි එම්මෙ රාජ්‍යගත කිමි උමරුගේ ෆාන විදාලවා දුආය නේ ඉල්මර විදාලවනේ සුන්නෙන් නමාතහුගා මිදුවා කියාලුනගලේ කුරුකුරු දුආය දුආල් ඉස්තිෆ්තාහුගා දැන් දුවාලි සිතාගමි බාවරු දුවාතංගේ පරිවාර දෙවෙන් ආස්වා නිහර මි දියේතේ දුවා ඒ වජ්ජහුත අල්ලාහම බායිද බයිනිය දැන් මි යන්නනි අස්ලු මි දුවාත රංගලෝ මි කුරුකුරු දුවා සුන්නෙන් නමාතෝග විදාලෝ කිවුමා ඒ උමරුගේ ෆාන ආම ගොතෙග්ග මි දුවා විදාලවනි وعن عمر رضي الله تعالى عنه أنه كان يقول ما يلور سنة عمر غفان كبن رواية من كلفان دعاء الاستفتاح විදාලවා කමුගා වේ سبحانك اللهم وبحمدك وتبارك اسمك وتعالى جدك ولا إله غيرك مدوا سبحانك اللهم وبحمدك وتبارك اسمك وتعالى جدك ولا إله غيرك ادوا එම ඒ සුන්නන් නමාතෝ කියන මරංගල දුවා ඒ කුරු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 එනගේ කෙහිදින මුන්නා එන කෙහිදින මුන්නා වනෆ්සිහි දිනගේ සිහුරවර්කම ෂයිතානාගේ වස්වාස් තකුන්නා එන කෙහිදින මුන්නා එනගේ සිහුම් රක්කාතරකම එදෙම සිහුරු උංගෙනුනි ෂයිතානු ෆුරතම ජින්නි උංගෙනුනෙච්ච ෆුරතම සිහුරු දැන් සිහුරු එමීහුම් උගන්නාදින ඉන්සානුනා ජින්නි උංගෙනුනෙච්චන් ඒ සිහුරු ජින්නි ජින්නි ෂයිතානු එමීහුම් උංගෙනුනි කාහු කොන්ෆරාතකම් සිහුරු e sihuru jinni jinni shaytanu emihun ungenu ni kahu konfaratakum sihuru de malaika be kalum kiba ei haruta marutu kiba ايما اي اعوذ كيا جه انا قلت كما اعوذ بالله من الشيطان الرجيم كيون وتعوذ بالله السميع العليم من الشيطان الرجيم اهم بس كده اي تين قلت ثابت اعوذ كيا اي قران كيا مغ كورين دم بسم الله الرحمن الرحيم كيا دين الحمد فرعال وعن عائشة رضي الله تعالى عنها قالت كان رسول الله صلى الله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 ලිස්තිෆ්තාහ දෙම් බයන් කරවුනි ආ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තක්බීරම් ෆට්ටවේ දැන් අදී ඉතුරු දුවාතන් හුන්නානේ මි ෆොතුවා كتاب الصلاة ني كتاب الصلاة ني فتوى هنا نادي ترو دعاء تنهم رسول الله صلى الله عليه وسلم كيوان صحابت دعاء الاستفتاح وكيهما دم ميغا مهر دعاء مي فتوى مي مهر مي حديث تبيان ما فتوى تكبير فتوى دين كريفان قراءة فتوى الحمد لله رب العالمين الحمد لله رب العالمين سورة الفاتحة وكان إذا ركع de kadefan ruku bada ganna wahidu lam yushkhis ra'sahu bo nuwen ufullawe wa lam yusawwibu adi tiriyevs nuwe kurawwe walakin bayna dhalik ekama ko edeme duga ekama anaki siidalan kadefan onnawa onnawa ولكن غير ذلك وكان إذا رفع رأسه من الركوع لم يسجد حتى يستوي قائما لك لفان ركوع استرفل فل واحد එකලිෆන් සයිදක වඩේ නුගන්නවයේ රීතිකොත් තෙදුවේ වඩාගෙන ෆුමද්දාන සීදාය වඩාගෙන ෆුමද්දාන මෙයා හනෆී මසහබක මිහුගත මඩවස් නොකොල්ලාන හම රුකුන් හම තෙදුවා බාරක් දාන සජිදය ඒ මිහු මසහබක ගෙන්නක මෙති මේ හදීස මුණ ඛිලාෆ් මේ හදීස මුණ ඛිලාෆ් මේ මසහබ තෝක මිහුන්න ඉච්චි මිහුන්න නේ ගින ගින ෆහරම වාගතක හදීස ඛිලාෆ් මසහබක මිහුන්න කන්තත් එමද කියන කමුදාන එහෙම ඊතංග මඩ කොල්ලෙන් ජන ඊතිදාලුග ඊතිදාලුග රීතිකොත් තෙදුවේ මඩ කොල්ලෙන් ජීහෙම وإذا رفع رأسه من السجود لم يسجد حتى يستوي جالسا أدي كليفان سجدان فرتم سجدان تدو වඩාගෙන් දෙවන සජිදයක වඩේ නුගන්නවයි රීතිකොන් ඉෂින්ද වඩාගෙන් ෆුමද්දාන එතා හැමජෙහි වඩාගෙන් ෆුමද්දාන දෙ සජිද මේතු එතාංග එතාංග සනෆින්න මඩෙන්න කුරාන එදේ තාංග මඩෙන්න කුරාන ඉතිදාලක මඩෙන්න කුරාන දෙ සජිද මෙදක මෙහෙ මඩෙන්න කුරාන එබ්බස චින්වස් කියන හම තෙදු මාන සජිද දියමා එමෙ බලමි මංගල දේශ මේ නමාද කුරාන හැම එක තක්කන්ද කුරාන وكان يقول في كل ركعتين التحية أدي ديركم رقم دي ركوتكم كريفان التحيات كيو باي دي ركوة كربافة فرطما التحيات فرطما التحيات وكان كان صلوات كيون ثابتن فرطما التحيات وكان يفرش رجله اليسرى وينصب اليمنى وكان ينهى عن عقوبة الشيطان adi kadefan furtamatte hata inna inna goidden dera ko korwa furtamatte hata iftirashin inna waye adi shaytana mi inna gotaka ninna waye kadefan mi har ege de gotan ebe bayan fei fahatuga ay viddan inum ek gotaki fahatu fahataka de ay viddan egotaka furtamatte hata inna warga kadefan ninna waye egotan inum mana kurevia kadefan namaduga furtamatte hata inna ru shaytana inna gotan inum nuwata anegotaki defa කොළජ් ජහයගෙන් දෙෆෑග මිහන් අයි මිහන් අලවෑගෙන ඒ ජනවතය දෙෆෑ කොළජ් ජහයගෙන් දෙෆෑග මිහන් අයින් අලවෑගෙන නෝ ඒ එමර මිතාංග අස්ලු මුරාදකි ඒ එගොතන් එනු මනා කරවි අදි ෆහත අයි විද්දාන් එනු වස් මනා දැන් කුරි මච්චන් එගොත දෙෆෑ මච්ච ජහයගෙන් මච්ච කොළන් නගය කකු කකු කොළන් නගය කකු කොළන් නගයන් ඒ අයි මිහන් අලවෑගෙන් බොල බොලකන් අලවෑගෙන එනු මනා කරවි එහෙන් එනවා කීක කියන්නේ දිවෙන්නේ بس نما හිදේත ඈ කොම්බස් නම ඉන්නාන කන්නේ وينهى أن يفترش الرجل ذراعيه افتراش السبع وكان يختم الصلاة بالتسليم adi sajideen onna onnairuga sajideen onnairuga aimmihen faturaalagen otun manakureviye ei minika janawar vechi ane shikara kurar onna gota otun manakureviye එක්ගොත එක්ගොදකියෙන් ගේන මේ අනේ මේ කුත්තා ඉච්චින මත බුලා බුලා ෆෙන්නාන්දෙන් කොම්මෙදි එසකස් බුලා ඉච්චි ශිකාර ශිකාර බුලා කරන කොන්ච මීදා බුලා එච්චක ශිකාර කුලාඩේ තයාරවාන ශිකාර කුරුමට්ටක ගොතක එගොන් ගේත කුදින්න ආයි තිතිරි වෙලා ෆයි මෙහෙ බිම්මතික ජස්සාන එක මොක් ගන්න මිතන් ඒ ගොතන් ඔතුන් ඒ හැම කෙනෙකුලා එකෙන් යන්නුන් ඒ වත්තර ගුරි හජනවාර ඒ සිංගා කමුගවියස් වියස් මිනිකාව කමුගවියස් එහු රිහච්චිව සම එගොතන් හදාලාන එච්චක ශිකාර කුරුම තයාර වෙලා ගොතුග මිහන් අයි ඒ මුග්ගණු ජස්සාන එක්ක ෆතුරා මිහන් බිම්මති ජස්සාන එගොතන් මෙතු මනා කුරවෑ එකම තානිම් දනගොන්න නම් හිනම ගොතන් ඔන්න ඒ මනා mana kurawwa me to kan hena kafirina kanno hama emmenna mana kof eme egota kanno even egota otum mana kurawwi rasulullah sallallahu alaihi wasallam sajidaga وكان يختم الصلاة بالتسليم ذكر فن نماذ نموني سلامون නමාදුන ඉම්මවනි සලාමුන්නේ එයි ඉෆ්රාත් සලාම් දිනුම් එයි වාජිබ් වගමනි දැන් අනිෆ්රාත් සලාම් දිනුම් එයි මුස්තහබ් ෆුරතම සලාම් එයි වාජිබ් දෙවන සලාම් මුස්තහබ් අද මිහයිසාව මි දැන් දරුසුනි මුනි දැන් අන්නරියකුන් දැන් ඔය බෑ පොරියක් ගෙන්දානේ දැන් සුවාලෙන් ඔය බේ ෆලකෝ සුවාලෝ ಮಚ್ಚನ್ನಾಗ ಹ್ಞೂ ಏ ಇತುರು ಹರಕಾತನು ಏ ತಿರಿಯದ್ದನ್ನ ಕೊಮ್ಮೆ ಹೆಜ್ಜೆನ ಮಚ್ಚನ್ನಾಗ ಮಚ್ಚನ್ನಾಗ ಅಂಜೇನ ಕೊಮ್ಮೆ ಬಸ್ ಫಟ್ಟಿರೋಣ ಮಿಸಾಲೆ ಹಾಂ ಮಚ್ಚನ್ನಾಗಾಲು ಅಣ್ಣೆ ನಮಾದು ಬಾತಿಲ್ವ ಹರಕಾತನು ಏ ඒ අදියෙන් හරකා ඇත්තා මිහල් මෙන්න නමාද බාතිලවන ගින හරකා ඇත්තා ගින නමාද බේරු ගින හරකා ඇත්තා කෙක් කොරීම නමාද බාතිලවා දෙ සජ්දද මෙද වින්නරේ සුන්නත හ්ම් ඒති එවා කන්නාන ඇති දෙෆා විද්‍යාගෙන් දෙෆාගේ ෆුන්නාව මතීගේ ශීඳිනු එන්නුම් සවාලයි මේ සුන්නයි ගොත දෙ සජ්ද මෙද වින්නරේ එකම කො ෆොරතම අත්තහියතින් ඉන්නරකෝ ගොත කන්නේ ඉඳේ දෙ සජ්ද මෙද වින්නරේ එවස් සුන්නයි ගොත ඉෆ්තිරාෂන් ගෙනම් වෙස් සුන්නයි දෙමි හොඳ මිනස් වාර කරීම කන්නේ ගෑනේ මිකොලස් වාර කරීම ගෑනේ එබාදිනාද දෝ ඇසිතා එබා කියවැවිතා නමහදන් උට්ට අමීහ කුසලංග වල ෆිහදන් ජේගොයි මිතා කියවිතේ වාග කියවි මිතා ආදාමන කියවි හදා ඒ කරු කෙලාන නමහදන් හුරිකාංගාල නොත අතුම් මිහන් ඉෂාරේ කොල්ලා සලංග වල ෆි ඒ කහ කරු කෙලාන කරු කෙලාන ඒ ගොතන් ඔතීද මියා කම බඩම් දව කුරඤ්ඤා දෙන් ඒ ට කීකේත නෝ එහෙන්දෙන් එන බේන මැජ් හෙජ්ජානි කොමෙන් දානම යකම දබුනුකෝ බේන මැජ් හෙජ්ජාදෙන් බේන මන් නැති දියුන් ඒ වරගෙන හේව කන්තතා කොම හරොම් වෙන් එනයි දැන් බේන මැජ් හෙජ්ජාදෙන් මස් දාන් ජීනතා ඒ එහෙන් නොහොනි එනා වරක්ගෙන හයෝකන් තත්තාරෝ මහරුම් ලගෙන් ඇතන් ඒ මිෆද මජලිහෙක්ගේ බරකයි මුරියා ගුණසෙන් ගේන කන්නේ කුරිය කියා හොන්නාන ඒ මලායිකෙ බේකලුම් වශාල රහමයි වශාල හින් හමජහම් අල්ලාහ බේග මච්චබා වලබ අදී බේග zikru අල්ලාහ කලාගේ මලායිකෙ බේකලුම් ගතරේ කුරබ එමිහුගේ නන්තකු කියා පොඩ ෆඛුරෙන් ඒ මිසාලක මිහාර රයිසකන් හුරිමිහා එන මිතනු මිහෙක්ගේ නංගන ෆියා කි කිනවානේ නෑ කිනවානේ මිනිහෙක් ගැන හමුන් යන පුණ ලෑෆියා රයිස් රයිස් ජම්හූරියා මිසාල මිතන් මිහෙක් ගැන අංගන ෆියා කියන බාන එයාදි ඉන්සානෙන් ආම ආම ඉන්සාන කියාමෙත් දහගම ඔරියන් හාරු ගෙන් මිහුන් දාෆතෙන් දානියම එනස් بس فخورا جينا جماعة يا دين إنسان الله مخلوق الله يهريها أرتهم خالق إفران يبقى نعنا في هذه كها بود فخورا أي أي مكالة مجلس تهنا إم من جنعنا نما تيجا هين غودو ما تيجا ملا الله علاقة تريجا අල්له සුභාන වතාල ඇයි වරබ්බොඩු ಫಲಕೆ ಒಯ್ಯುವನು ಕಾಬೈ ಅಸ್ಸಾವ್ ಬೇಕಲಂಗೆ ತೆರೆಗೆ ಹುಣ್ಣವಿ ಎಮ್ಮೆ ಬೊಡು ಕಾರಿ ಎಮ್ಮೆ ಬೊಡು ಕಾರಿ ಎಯಿ ಅಸ್ಸಾವ್ ಬೇಕಲಂಗೆ ತೆರೆಗೆ ಹುಣ್ಣವಿ ಉಬಯ್ಯುವನು ಕಾಬ್ ಎದ್ದಕು ರಸೂಲುಲ್ಲಾಹ ಸಮ ಡಾಗಿನ ದನ್ನಾನಿ ಎ ಉಬಯ್ಯೆ ಅಲ್ಲಾಹ್ ತಿಮನ್ ಕಲೀಫಾನ ಅಮರು ಕುರವ್ವಾಫಿ ಉಬಯ್ಯುವನು ಕಾಬುಗೆ ಕುರಿಮತಿಯ ಗುರುವಾನ್ ಕಿಯವುಮ ಉಬಯ್ಯ ಗುರುವಾನ್ ಕಿಯ ಕಿಯಾದಿನುಮ මෙහාර අස්ලු උස්තාසු කාරිගතා දාරිවරු මිහ කියවානි උබයි ලිබ කියවට පකරන්නේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගුරුවන් බාවාලෙමුනි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් උබයි ඉබ්නු කාබ ගුරුවන් කියාද උබයි ඉබ්නු කාබගේ කුරිමතිය ගුරුවන් කියලා දේශ දැන් උබයි ඉබ්නු කාබ විදාලවි කලේගේ ෆානුගේ මච්චකන්නුන් හේ ගුරුවන් බාවාලෙමුනි කලේගේ ෆානු තිමන්න කුරිමතියගේ තිමන්නම යදි මා දරු දරචයාගේ මීහෙන්නෝ දැන් අල්ලාහ් අමරු කුරබාෆි දැන් ඔබ ඉතින් අල්ලාහුම නිකමති අලාගේ නංගෙන් ගෙන්නවි හේ දෙන්නවි ආයි කියලා එහි දොබ ජීවන කාබු කීර්ති කරවි උෆලමුස් අල්ලාහ නංගන ඔබ ජීවන කාබු කනම් එහෙම අල්ලාහ ඔබයිගේ නංගතුන් ඒ වල බොඩ ෆඛුරේ আমি කල මජ්ලියන් හාදරව මජ්ලියුගේ ෆෑදාරන් අලගතුගේ නිෆාමි හුගේ නංගන වෙන උඩුගා එදවාරනු ජන එබ්බෙසච්ච කියා කරනු ජනේ කටියක් මම අල්ලාහ් කර නමාਜ਼ නේ ගනක අල්ලාහ් කර කියන තියා ති දුවා කීති සජිදාක සාබිත දුවා ආසකු දමු නමාද දුවා රසූල්ලා සම අනේ සජිදාක කියු විකම සාබිත දුවා ඒ දෙමෙ දකුණු ඒ තා තාලිම් දන කොම්මෙ කම කෆිය වලෙන් අලාෆ කියන ජේ දුවා හදා ෆුරේ චිගිනන් හුරියස් මේ ෆියවල මත මි ෆරාත එම්බරලාෆ කියන ජේ දුවා මච්චබ්බලා කියන ජේ දුවා එකොම්ම එක මොකක් දුවා ඒ ගිනන් හෙදි ෆහුරි දුවා එදෙමෙ දුක එවස් දුවා එක්ක උ විකන් සාවිතෙන් නු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් නමාද ගමයි දෙවෑෆ දෙන් නමාද ෆරංජේ දුවා එක්ක යකනු ජෙහෙන දෙමෙද ගමයි දීෆ මංගේ දුවා වෙස් කියු කොක කියු විකන් කක සාවිතෙන් නු ගමයි දිනම ෆෝබයි මෙහ කියන්නේ බංගේ දුවා ගමයි දීෆ බංගේ දුවා ආ ඒ බංගේ දුවා මේ කියන්නේ යස් දිවෙහින් වෙස් ගමතුක දුවා කියන්නේ උනන්නේ බිස්මි කියන්නේ නෑ බිස්මි කියුම් කියන්නේ නෑ ආ සිරුන් කියුම් රංගාලි සිරුන් කියුම් රංගාලි දැන් ඒ ඒ ඊතංගොල තෆ්සීල් බාබෙන් එමි ෆොතු ගොන්නානේ ඒවා මි ෆො එබිත්තා අනි ෆො ජෙන හොදා මේ නමාදා බෙහ උරිහා මස්සලතකෙන් ඔන්නානේ මීගා ඒ බිස්මි මස්සලේ සොන්නානේ එක්කොල ගන්න එක්කොල කියන කියන් කොයි එරම බර ගාංගනක නමාදු උරිහා මවල මතෙලි බේන ඉන්ෂාඅල්ලා on e iden hama ekechchike kiyeni ga iknadaka miharo ane istikhara koggen allah yagin kama ayku mihar komme amalik kula yagin kan onnan jeen istikhara dua ina mana ya visnagen kiyum egen allah min kunta ta'lam anna hadha al-amra khairul li fi dini wa ma etangologe ewa hakabuna ane allahumma in kunta ta'lam anna hadha al-amra amra intana den niyeggatas masale ne de arabin negen niyetta ganeveni mikamaki මේ ඒ ඔකමෙක්කම ගවානවා එකන් කොද්දර දැන් හියලෆා මිහුනා මස්වරා කුරානි මස්වරා කොග්ගෙන් එමිහුම් මස්වරා දින් ගොත එකන්ත ඒනෙක් කුරවේනි එන නුකුරවෙඤ්ඤා ගෝස්කම වඤ්ඤා දැන් මිහෙම් බුනවේනි අල්ලාහන් ඉතිමාදු කොන් එකලාංගේ යගින් කමක එකන් කොෆ්ෆි කම ගවානම කොම්මෙ සබබෙ මෙදුවරිවාන එකන් නුකුරවුමා එකමුගේ හියොකමෙන් ඒනට්ට කනෙතියා එහෙනම් එකන් කුර හොකන්තන් හුරජ්ජියා එහෙනම් එකන් කුර වෙන එක බර කයිල්ලවාන අල්ලාහ් සුබ්හානහු වතාලා දම්සා යකින්කමයි යකින්කවෙන්න ඇති මිහක් කොෆියය නොබෑගො වෙස්කුර කොත වෙස්කුර දිදාක් නොබෑගොතක් වෙස් යකින්කවෙන්න ඇතියා ರೋದವೀಲ್ಮುಗ ಕುರಿಂ ಎ ಅಸ್ಲಕಿ ಐ ರೋದವೀಲ್ ನಂ ವಗುತು ಕೊಳಕವ್ವುಮು ರಂಗಳಿಯಸ್ ಕಾಯ್ಚಿ ದೊರುಗೆ ಇನು ಏನ ಹ್ಮ್ ಕಾಯ್ಚಿ ಕ್ಯಾರಿಗ ಎ ರೋದವೀಲ್ ಮಟ್ಟಕ ತಯ್ಯಾರ ಕುರೈಫಾ ಸುಫುರಾಗಿ ಕ್ಯಾರಿಗ ಏನ ಇಂದೆ ದುವಾ ಕುರುಂ ಐ ಎಮ್ಮೆ ರಂಗಳ ಗೊತಕಿ ಓಹೋ ಹೋ bange nugo manis mihar bange gomuge roda willumuge hindu kolek kurin e kaaychi doran as ishinde inde allah එවකුතුගේ ෆෑදාකි එවකුතුගේ ෆෑදාකි කාතක ඇති ඒකෙන් එම් තම්සීල කොද්දෙනි ඒ කාතකෙච්ච කිය අල්ලාහ හලාල් පුරවිච්ච ඉන්සාන එහෙනු එකමකු ඒන එතකෙති මනාවෙකින් ඒනි හැම එකන අල්ලාහගේ අමරු ෆුලක එතාගේ තම්සීල කොද්දෙන අල්ලාහගේ අමරු ෆුලක් කියමන් තේරකන් අදා කරු එවකුතුගේ කා එච්ච එතා ඉතුරු ෆර හුරිහා කා එච්චගෙන ෆාෆුසම දුවා කොද්දේ හුරිහා කා එච්ච අදී එවකුතුගේ න අල්ලාහ කුරා දුවා අල්ලාහ හිජාබ් කොද්දේ මන කායචි මිය කුසවා හිතන් අරහනේ කායචි කිනන් හේන ෆාහුස මේ දුහා කුරා මන ජමාදාත වෙච්ච සකියස අල්ලාහ් වර්ගින බාර්තකෙල්ලවා හුරිච්ච අහර්මන්නේ ගුණ සෝති ගුරුවාන ගමි හුරිහා ජමාදාත වෙච්ච ජමාදාත වෙච්ච සකිය මේ බුද්ධිනේ මිපුනි දිරුන්නෙන් එච්චීතා හුරිහාචන් අල්ලාහ් සජිද කුරේබ අහර්මන්නේ ගේනි කුරා ගොතේ එගෙන කන්නේ බය අනේ හුරි බයි බේ හුන්නෝ ත හුරිහා බේ හුන්නෝ සිංගිරට යන්නන් කන්නේ rasulullah sallallahu alaihi wasallam hadis kurava ve timan kalefan rasul kaman fonumge kurin hilay timan kalefan salam kurava ngeta hilay timan kalefan salam kurava ei eh, hajarul aswad punave gotoge hajarul aswad e ane salam kurava rasulullah sallallahu alaihi wasallam ma salam assalamu alaikum adi uwaisul qarni yaki ei taabi be kale yamanuge be kalen ei kale faana ku rengano kale faan tasbih ki umman innawni ko muli warayan onna huriya farubata ka gas kaha ge kale faana ko tasbih ki be kale faana adu siwe karamate kale faana adu siwe rasulullah sallallahu alaihi wasallam eddo abu huraira dannawni abu huraira kale faan galo haja kurava menge taakne huraswaane vesecche niwawaane abu huraira mi dannawni abu huraira her gas kari munata annaashe ඒ ගස් කෑරි වුණාට අල්ලාහගේ රසූල අමර කරවා ෆි අන්නාෂේ දැන් අබු හුරයිරා දහන අල්ලාහ රසූල හේ ජමාදාත් වෙච්ච එකේ දීර්ම හුරි එච්චෙන්න ඕනේ කියන එක අන්නානින්ග දැන් රසූල්ලා හදීස් කරා ඛලීෆා නොති බුනු මෙන්නෝ හේ ආව මහනවමා ඒ ගහුගේ කමෙන්නෝ හේ දැන් අබු හුරයිරා ගොස් ගහම් මිදන්නවනි අල්ලාහගේ රසූල අමර කරවා ෆි දාර් හාමුනි ගස් යොම් හිගාලා හදියේ එහමිමයි ජමාදාත වෙච්චියසේ හරකා කුරෙමයි කා හුරිහැච කා එතුරි ෆහෙර හුරිහැච එන ෆාෆු සමට්ටක දුවා කොද්දෙනේ වකුතුගා බයි මෙ ෆෙනනි තන මිසාරක මෙහෙස් දොරකන් අරාෆ වෙසේ තාති වෙන වා කොමස් බේකාර වාහකතකෙ දක්කාන අහන්නු ඒ මගෝ එහෙමයි जिक्र कहते रहेगा दुआ कहते रहेगा यार हाँ।, हाँ ये किए हाँ जिक्र दुआ किए मसले कुर्सी दुआ तब वैसे बार दुआ था रब बना ला तुझे कुलू बना हदई तना वह दुआ रब बना आतना फिर दुनिया हसन तमा फिर आखरत दुआ को तो किए ना गुरुआन को आयत को तकुनो नियत तकुनो किया दुआ को तो किया किए ना نعم يتاورق جواب دي فقرنا قوتيس ආ අවුස් බිස්මස් කියන මෙසාරක කාම් ෆරහර බිස්මිල්ලාහ කියන්නේ ගියවන් නයරු ගෙන්නිකුන් නයරු තුළු ජහා ගන්න ඕනේ ඇස්ලේ කුලායක මේ දුලුම් දුලුවේ කොළුම් කුඩකොක් කුලායක කුළු චුක්කියා ජහා කන්නු ඒ මුරාද ගයක් කුලද ජන ජහන වෙස්මියක් ඔහ බිම්ම ජන වාතුමි තන කුඩකොක් කුලායක දුලුම් මෙන් හදා දුප්පාන ඉතින් පාර ඒ කුළු ජහාර කියනවා නේද ඒ අර විභවගේ කුළු ජෙහුමරා ඒ ඒ කමරා දෙ දෙ දෙයිවාර දෙනම දෙලෆ්සුයිනියස් ఎక్కని ఎంఫుసు ఏక మన కుళా ఎక్కొద్దులం కుడ కుడ కుళ కుళ కాయకుం హె దుబాలం ఫుమైలం నే కుళ జమ క్యాన్ యబసుకు కుళ జహ యాది హె లఫ్జె అరై బాబు కుళ కినా జిహెన్ నూనే కుళ కినా జిహెన్ నూ ආරිද ෆොන්නාන්නන කුළු කොලකුන්න ආය අරදවෝ කියස් නජිහෙන්නෝ එවස් නජිහෙන්නෝ මිහන් නජිසෙච්චෙක්ගේ ආගේ ජෙහෙජ්ජා නම සොහනවා නජිසෙච්චෙ ජෙහෙජ්ජියා ඒ නජිහෙන්නෝ අරදවෝ කියස් නජිහෙන්නෝ කුලා කියස් නජිහෙන්නෝ එච්ච සුවාලයකුතක නොකරාමිව සුවාල කරමීය හොම්බැ සුවාලයකුතක නොකොත්තිවී ಯಾಕೀಗಕತಿನು ಲಾಕುದಿನ್ ಹಮ ಸೋಲಿಹುಗೆ ಮಸಿಂಗಾದಾನ್ ಅಯ್ಯಕತಿ ಲಾಕುಜ್ಜಕುನು ಬಾಗೆ ಮಸಿಂಗಾದಾನ್ nar aqiqa katiluma ki ei bappage kame maslu nar bappage tanawaskan huri halugo bappa katinulunge bappa kurave kushe allah ge nimat bappa shukuru adaye nukuri nar kitam mi hon duniya ge wati darin gasnu libe emi hon tasawwur wan darin ge niyamai dua kokkon etiweni abad mi ko bunaha kame kure farwaye kure kan එකම ප්‍රශ්න ලිබේ දැන් කම එහෙම එබැයිගේ දරින් නකිය නියමතෙන් අල්ලාහ් දෙබ්බා එමෙ නියමත ශුක්‍ර අදා කුරුම ගොතුන් කුර බප්ප මිහක් කුරංජේ කමෙන් එතනස්කන් හුරි මිහුන්න වාජිබ කේව සෙබයින් ඉල්මර විදාල ෆෙයි එකම බෙහෙ ගොතුන් ආසුර රිවායත් වරු ගදවීම එබැ කුල්ලු මවලූදින් මර්හූනුම් බි අකීකතිහි කොම්මෙ විහාගෙන් දුන මචන්න කුජ්ජ රහීනෙක්ගේ ගොතුගේව රහුනෙක්ගේ ගොතුගේවනි එනගේ අකීකාය එකුගා එංගමානිකය කතිලීම එත් සලාමල්වා ರಹುಣಕಿಗೊಬ್ಬ ರಹುಣಕಿನಗೆ ದರಣ್ಯ ದರಣ್ಯಗೆ ಬದಲುಗ ಇತುಬಾರೆ ಗೊತ್ತುಗ ಎ ದರಣ್ಯಗೆ ಫರಾತುಗ ಬಾವ್ವಾ ಇಚ್ಚೆ ಎನ್ನು ඒති අඹරයි ලිබෙන්නේ දරණ දාකුරි. ඒක මානේ කී කුජ්ජා යති දරණ්‍යග්ග ඉතුබාර ගොතුක බේෆේ දරණිය අකීකා. අගිය කතිලීම කුජ්ජ සලාම. අකියා පොඩු කම හයිගතු සොහ හදීස්. එමත් තනවස්කම් හුරිමියක් වෙජ්ජා කුරන් ජේන. na bago tayong mihara di mihon na miyaki kaya kikuha check kain gani miyas kubri ikan mo senge e kuha check kana ama a emi honge tana uska hore jafa hum bas kure ren khati wes nula mihara ko mihara e ais ko kulo ආදෙන් ඒ ඉදේ ශාරවි ගොතුන් ඔන්න හ්ම් මගේ ගන්වස් කියන එක කුකුලක්කතිලෑන් එක අකිකනුවස් කියේන එකම ලිය ෆදෙන් එයිනුන් ඒ දෙන් අදී හංකම අකීකානුවස් ලිය වෙන ඒක වතික ලියකම වස්මන අකීකායක ආදෙන් ඒ දෙන් ඒ නැත් ඇකංගෙන ඒ නහර අල්ලාහ තනස් කන්නේ තියකා නුජෙන්ත කතිලාක ඒති නුෆුදෙන් අකීකායක කුලක් අතිලාගෙන හාලෙක් අතිලාගෙන ෆුදෙන අකීකාලක අකීකා ෆුදෙන හව බකට්ටේ මිතාංග ඔන්නකම් ආයේ අමිල්ලක් කියපන් එච්චවස් දඩියන්නේ යකා කුරන් හතිම කුරා ගොතුක ෆරතම වෙස් දුආයි සාබිත වෙස් නෝ කියාක දැන් ඉල්මෙන් බෙන් ඉල්මෙන් විදාල ෆෙබරි එයි මායි වගුතේ කියස්ලු ඒ වගුතා කී ඒ වගුතුක දුආ ඉජාබ කුරමු එකශීගෙන් වේ আমি এ বাকুতুকে দোয়া করা আমিল্লা নাফস আমিল্লা এনা এনা গুরুয়াগে মিয়া কোনো যে দেখুন তেরি দেখুন তেরি কাম বেশ এগে হিমেনে এবা মিয়া হুন তাকে জামা করুন এনা গুরুয়াং হাতিম করা তানা এ মুনি ঐকান্ত তাকে নো এ මිසාල කුරුවන් හිත දසුමුගේ උපලුග එන රට්ටින පාටිය දෙන ඒ දෙකෙන් කම මස්සලෙන්නේ දවවතෙත් දිනු එගොතකන් තක්කුරේ මේ බය දීන් කියවා දෙතන් තනුග එතාන්න කුරුවන් අනේ හිෆ්ස් කුරා කුලා හුග කුදින් කුරුවන් හිෆ්ස් වීම රට්ටේ කුදින්න දවවතෙද්දයා කෙවුම සාරක එදෙන් එනම එක දීනිකමෙන් නොය කියස් එකම උපලුක කොල්ලා කම දුනියවි කමෙක් ගෙනම වතුවා මස්සන්න ගේර ඔබ සුවාල් උනම් දිහමගේ ಉಂ ಮೂನು ಬುರುಗಾ ನಾಳ ಬುರುಗಾವೆಸ್ ನಾಳ ಮೆನ ಬಲಾಲವೆ ನಿಫಾರು ಯಾರ ಏಗ ಹುರಿ ಅಸ್ಲು ಹದೀಸ್ಗೆ ಇನ್ನ ನಿಮಗೆ ಗೊತ್ತಾ ಫಲ್ ಯಂದುರ್ ಇಲಾ ಮಾ ಯದುಉ ಇಲಾ ನಿಕಾಹಿಹಾ ඒන ඒනය කාවෙන කුරුමන් එ ගොවෑලි කමක බලාශය එම් ඉන්නනි එම ඒකෙන් ඉල්ම බය මිහුන් බහුරි දැන් තෆ්සීර් කුරම කුරම ගොස්ද මා මච්චස් ගොස්සේ බහුරි සෞදි අරබියාගේ ෆත්වා එකයි එයි හැම එකන මූණ මූණා දෙත්තිලා බලලා එකම කෝයකින් මූණා දෙත්තිලා බලයන් එනගේ ඒ කාවෙන්යක් දවසකින් කමකබ්බ නොබලේන හැමෙම ඒකම ෆෙන්න ෆෙනමු එම්මෙ රංගලොත්ත කියන පුරුගානා ගෑගෙන් බේ පුරුගානාල එකම කේන එකිගෙන්නන්න බලංචේ එනන් නේකි උට්ට බලංචේ අංහි කුජ්ජන්නේ නේකි උට්ට බලංචේ එච්ච එනන් නේකි උට්ට එෆ් ආර් බලයලු හුද්දා පුරුගානාලා ඔහු ඒ හිසාබෙද්දෙනු දෙක්කේ නේ දැන් මා මච්චන් ඒ ඔස්සේ ඉස්තරගඬෝ ඔහු කාවණිගේ රණෆා කුරන් මිහා රන් කියම කියේ කාවණ්‍ය ෆහවස් රන් කී දාන කාවණිය කුරින් බෙස් දෙකෝ බෙස් උද්දා මිහා කාවණිගේ අකුදුනු කුරවණී හෙන් අංහින් නේ දෙමෙතුගේ බෙස් කම හුද්දන්නවා මිහා කාණ කුරම කුරින් එෆ්ආර් බලයලුන් එදෙන් හුද්දා ඒකන් එකනි හුද්ද කුරවැෆෙනි දැන් කාවෙනික අකුදුන කුරවෙනි එක්කමෙව්ව සුද්දෙන්වාන එක්කමෙව්වස් එදි කාවෙන් යන්න කුරවේ රං කියුමක් වදි රං කිය දාන ෆහුම්වස් එයි ලාසිමන්නු කාවෙනික කුරින් රං කියුමේ රන්නු කියාවස් කාවෙනි කුරවේන ඒක ෆහුම් රං කියුවට්ටකා ඔය කුදින්ද මසෙන් ෆාවරිය කුදින්න නුවානේ එහෙනම් සෙකන්ත ආද කුරුන් එයි මම බෆංග කමේ ඒ කුදින් අදි නමාදස් නොවලි උවේ නැති ඒ කුදින්ගේ යාර ලියුවෙන් ෆරානි බාලිග වීම එම එරු මුකල්ලෆකන් හෙවි එරු කුරා හුරියා කම් බුනා හුරියා චෙල්ලි උවේ ha e hada furiyacci e hada furiyacci dan ajruli ben ma mafan kan kuriya ma mafan e kudin lavva kuruyima දැන් මෙහාර මේ උන්නන්නේ කණ්ඩාලා ෆයිත ෂහද්දි නුවදි හතින් ෂහීදුන් සතේක ෆස් සිද්ධි උංග ධර්ම ඒ කණ්ඩාලා ෆොන්න ඒ හදා ෆොරේච්චි හදා ෆොරේච්චි ගිනයි ඒ මවලූග හදා ෆොර අදි අනක රසූලුල්ලාහ් මහදීස් ෆුල් කුරවිය කියාගෙන මෙහෙම බුණා නේද සේ හදා ෆොර යක්කන මවලූ හදීස් mawdu hadise ehe onwane fada kitamme maanniya teggawesekan koffiya e kazzaba kavvegen dani ena shar igotun kazzaba kavvegen dani egotta rasulullah sallallahu alaihi wasallam vidal nuwa echeka ifan vidal gastugo munafiya enage tammachaki naraka hadis ulgoti man kazaba alayya mutaammidan falyatabawwa maq'adahu minan nar timan kalifan machak gastugo dogen hadafi miha enage tammati narakan hifa hushkame ඒකතන් ඔති දැන් අනේ අජුරුලි බේන මම බෆන්න මම බෆන් හියෝනියතුගේ කුදින්න තරබියත් කුරුම ගොතුම කන් කුරවඤ්ඤා ලංගල ගොතුක තරබියත් කොෆිය වරන් අජුරුලි බේන දරිෆ දරිෆුරු අනේ කමාරෝම ෆහු ගවසේ කුජ්ජාගේ සවාබලි බේන එමිහාය ඒ හොදුවා කුරි වරකක් දාන සවාබලි බේන ඒ රංගල හියෝලෆා දරිය කුදු කොෆ දෙයිජියා එකම මියදු මම බෆන් මසයි කුරනි දරියකන් හියෝ එච්චි ඉවරන් නුදී නුදී වේතෝ දඩින් හියොච්ච අම්මා ඩාන්ස් කුරන් එතනගේ බෆොනු අය බරාබරන් එතා ජහ කුලි වරත කල්ලව කිය බරාබරන් මම ෆැන් එදනේ කුදින් ගෝවෑන් එතන දෙම් ෆහම කුල කුදින් ගේ අඛලාග ෆාසිදුවේ බොඩ තිය මම ෆැන්ගේ බස් නා හා මගු මතින් නුබ අමලෙක්කෝ එගේ බෙදනීම දෙම්මි තිබෙන හිතාම කුරන් ලෙලුම් කරනාලා දැන් බය මෙහ බුණ මේ කුජ්ජාති මන නුලි මොනම කියහරන් අරවයි එහෙම මන මේ කුජ්ජා මිකන් කුරුම කුරින් තිමන්න මරුණම කියහරන් අරවයි එකම යාඛිලා මිහාරස් බයෙන් මිහුන්ගේ මිතා මතීගේ බව දරුසත් ධාන දෙම් ෆූකහවර බල අං අං අංගනිය නමත් කො එක්ගොත් කෙසෙතන අරගෙන වානේ නමත් කොන්නි මේ බාර අන්නන් ජීහෙර ඒ ඔච්චින් ඒ දාන මී මාන්න ෆැමියද දැන් ශක්වා කරන්නේ කුජා බොඩීම කුජා අඛලාග ෆාසිද ඩ්‍රග් බේනුම් කොන්නවත එනුම් බස් ෆාහිෂා මලක්කෝ ඒකතර කුජ්ජාගේ මිගෙන් දියාම දෙකමක ශක්වා කොක්කොම් මිති වෙනේද ඒ හැම මාම ෆැන්ගේ කුරන් නෝන්තයි මම බසංග කුනති හදීස් ගන්න කුල්ල මවුලූදින් යූලද අලල් ෆිතර කොම්මෙ කුජ්ජකස විහාගෙන් දුනිය මච්චන් ගන්නනි ෆිතරතුක සාස්තාර කමග මච්චරේ ෆඅබවාහු යුහබ්බිදානිහි අව යුනස්සරානිහි අව යමජ්ජිසානිහි කුජ්ජක මම බසන්නේ කුජ්ජ යහූදියක වෙස් නසෝරායක වෙස් මජුසියක සදාන මම බසං යා බින්ගාල ජන සීදලා කච්චන් එඩ බින්ගා කිච්ච හැමන්නක සඳහන් හැම කච්චා යා බින්ගාල ජන සීදලා ආ ෆහසුවාල් ෆහසුවාල් ඕ ඒ හයිවන දුව හොයවති හයිවන දුව හොවා කියා කතිලම් වේ හයිවන දොහනම් බස් කියානි නන් කියා ෆාගියා කතිලා අගියා කතිලා ෆෑස් නන් කියාකස් මස්සලෙන්නේ හයිවන දුව හො දැන් නන් කියුන් සාබිතු අනේ විහාදුව හොස් හම විහාදුව හොස් නන් කියුන් සාබිතු ආ නං කියානි නං කියා වහිකොත නුයිගේ කුබප්පා මිහා දෙති මිහුන් කුරමතික තිමන්නගේ දාරි ෆුළු ගන්නවා කීමියේ දැන් ඊයුලාන කොල්ලුන් ඒ දොරුගෙලිය එලිය සමස්යන ඊයුලාන කොල්ලු නුවත හේවල ෆාමි හෙග්ගාත එකුජ්ජාගෙන් ගොස් එන ලව්වනන් දිනස් මස්සයන්නේ හේවල ෆා ෂර්තකි හේවල ෆා ඒ අස්ලු හේවල ෆා මිහ කැරෙක් ගෙන්දන කි කුරන් ඒ දාරි ෆුළු ගේ බරකාතිලි මට්ටක අපි හර අස්සාබේ කලුන් එක එක ඒ බේ කරන දරින් ලි වඩා ගතමු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගාරිහංගේ බගෙන්නවා ne kalifa uga bandava fa tahni kurava fa bunani mi kujjaga nama kimiye ekale fanuge barakat teri du fulun mat dai fulun kadur kole chas kollava fa e kujjaga taliya ka attarabani ei tahni kurun den ekale fana nan devani egota misagam mitagami kura hurafa ittan kiyan gossole vai fatiha kiyava ekantatta kurima ekashigam ve kujja sumpavum bas sumpavum bas ekashigam ve ඒ සබබ කිය කුජ්ජාගේ මච්චන් ඛුරාෆී කන්තත්තගේ දීනුග නුවා කන්තත්තගේ දීනුග නමුගමි අලනි එළීම ඒ වර බරකායි බිස්කටගේ දීමු කෂිය බෙ කුජ්ජාගේ බරකායි බස් එෆද මීහුගේ අංගොස්කෙන් ඛුරාෆී විදවා වෙරින්ගේ අංගොස්කෙන් එකන් කුරු ඒකන්තේ කුරණි අංහෙනක බේරකයි සුනුකම අකිමිය කුණුගේ අංගෝය විහාගෙන් ඒ කොන්තා කොයි ගානු නැක්කෝ කොංශාරියට කොයි ගානු නැගේ එහෙම ඒ හැම හදාගෙන කුරවේ කන්තත්ත බයකම එහෙම බණ්ඩක් කුරා කන්තත්තන් ඒ හැම බයකම කුරී සුර දැන් දිවෙහිංගේ අනේ ජාහිලුකමක ෆෑදා මිහොන්නේකි ජාහිලුකමක ෆෑදා දිවෙහිංගේ කිහා ෆෑසා කීෆ හොන්නානේ ගොතන් එහෙම දිවෙහිං අතෝ මිස්තහුන්ගේ මුදාන හග්ගුගතුග නුකාශයති කුර්ආනුගේ එතන් එතන් ආයතෙක්ක ඒ එම්මේ බොඩතිෆාවතවග තෙරගේ මෙනක මිස්තහුන්ගේ මුදාන හග්ගුගතුග කියමු එකොතක් කායගෙන් ගායක මස්චෙහිම කියනවා එම්මේ දුආයබ සල්ලෝ හිජාබෙන් කුරවාන هيك أنا سبحانك اللهم بحمدك أشهد أن لا إله إلا أنت أستغفرك وأتوب إليك